හොඳයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් තියෙනවා. සිත භවාංගයේ තිබියදී අරමුණු ගන්නවාද? කියා පහදා දෙන්න. ආ සිත භවාංගයේ තිබියදී අරමුණු ගන්නවා. අරමුණු ගන්නෙ මොකද්ද? අර ප්‍රතිසන්දි සිතට අරමුණු වෙච්ච අරමුණ. ඒ කියන්නේ පෙර භවයේ මැරෙනකොට අපිට කුසල් සිතක් මතුවෙලානේ මේ භවයේ පළමු ප්‍රතිසන්දසිත ඇති උනේ අන්නේ ප්‍රතිසන්දසිතට අරමුණු වෙච්ච අරමුණ නැවත නැවත ගනිමින් පහළ වෙන සිත් පරම්පරාව තමයි භවාංගසිත කියන්නේ. ඇත්තනම් භවාංගසිත කියන්නේ ප්‍රතිසන්දසිතම යලි යලි ඇතිවීමයි. හැබැයි ඒකට අපි ප්‍රතිසන්දසිත කියන්නේ ප්‍රතිසන්දසිත කියන්නේ පළමු සිතට විතරයි. ඒහා සමානව ඇතිවන ඊළඟ සිත් පරම්පරාවට කියන්නේ භවාංගසිතයි කියන්නේ. එතකොට එතනදී අරමුණු ගන්නවා. අරමුණක් නැතුව භවංග සිත පහළ වෙන්න විදිහක් නැහැ. හැබැයි අර චිත්ත වීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතන භවංග සිත විතරයි එතන ක්‍රියාත්මක වෙන්නේ. එතන භවංග සිතට අරමුණු වෙන්නේ పూర్ව කරන ලද කුසල කර්ම විපාකයක්. ඒ නිසා විපාකයක් ඇති වෙන නිසා අමතරව චිත්ත වීති ඇති වෙන්නේ අමතර අරමුණකට අලුතෙන් කර්ම රැස් කිරීමේ ක්‍රියාවලිය තුළ තමයි චිත්ත වීති ඇති වෙන්නේ. ඒකට ප්‍රතික්‍රියා දක්වන විදිහත් එක. භවංග සිතේදී හැම 아무තු ප්‍රතික්‍රියාවක් නැහැ. අර විපාක අරමුණ ගනිමින් නැවත නැවත ඒ සිතම යලි යලි පහළ වෙනවා මේ චිත්ත පරම්පරාව පවත්වාගෙන යාමේ උපාය මාර්ගයේ හැටියට. ඒ නිසා භවංග සිත අරමුණු ගන්නවා අරමුණු ගන්නේ ප්‍රතිසන්ද සිතේදී ගත්තු අරමුණයි. නමුත් චිත්ත වීති වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මට පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න. ඒක ගොඩක් කලින් තිබිච්ච ප්‍රශ්නයක්. දැන් දුනාට පස්සේ අපි දැන් චිත්ත වීති ඇති වෙනවනේ. ඒ චිත්ත වීති අතරතුර තියෙන හිඩස් වලදීද ඔය භවංගසිත ඇති වෙන්නේ. සෑම සෑම චිත්ත වීතියක් අතරම භවංගසිත කීපයක් ඇති වෙලා තමයි ඊළඟ චිත්ත වීතියට යන්නේ. භවංගසිතට එන්නේ නැතුව නැවත චිත්ත වීතියකට යන්නේ නැහැ. ඒක ධර්මතාවය. ඒක චිත්ත නියාමයක්. අර භවාංග චලන ඒව ටික හඳුනන්නේ ඒක එහෙම වෙනවා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් අරමුණක් නැතිව වගේ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඔය චිත්ත වීති ඇති වෙන්නේ නැත්තම් හරියටම ඔය චිත්තක්ෂණයකින් චිත්ත ඇති වෙලා නැති වෙලා පැවතිලා නැති වෙලා යන කාර්මය ඒ ඒ විදිහට හිඩස් ටික ඔක්කොම වහනවද ඒ සිත් වලින් ඒ භවංග සිත් ඇතිවීමෙන් ඒ කියන්නේ චිත්ත වීතියක් නැති හැම මොහොතකම භවංග සිතෙන් තමයි ඒක නඩත්තු කරන්නේ චිත්ත පරම්පරාව අර මම දවසක් උදාහරණයක් හැටියට කිව්වේ දැන් අපි ECG e සටහනක් ගත්තහම ඒකේ මැදින් යන රේඛාවක් තියෙනවා. ඒ රේඛාව චලනය වෙමින් උඩට ගිහින් තියෙනවා, පහළට ගිහින් තියෙනවා. ඒ උඩට පහළට ගිය තැන්වල අර මැද රේඛාව නැහැ. මැද රේඛාව තියෙන තැන්වල උඩට පහළට ගිහින් නැහැ. අන්න ඒ වගේ ඒ මැදින් යන රේඛාව වගේ තමයි උත්පත්තියේ සිට මරණය දක්වා යන භවංග චිත්ත පරම්පරාව. ඒකේ පළමු සිතට කියනවා ප්‍රතිසන්දි සිතයි කියලා, අන්තිම සිතට කියනවා චුති සිතයි කියලා, මැද සිත වලට කියනවා භවංග සිතයි කියලා. එකම චිත්ත පරම්පරාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ අතරින් කුසල් ලකුසල් වශයෙන් අරමුණු ගනිමින් පහළ වෙන අතිරේක ටික තමයි අර ECG පටය උඩට යටට ගිය රේඛා අර චලන රේඛා වගේ අපේ මනසේ කුසල අකුසල් පහළ වෙනවා අර භවාංගය ඛණ්ඩණය කරමින්. එතකොට මේ චිත්ත වීතිය ඇති වෙන අවස්ථාවේ භවාංග සිත් නැහැ. ආය චිත්ත වීතිය නිම වුණාට පස්සේ තමයි ආය භවාංග සිතට එන්නේ. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ චිත්ත වීති දෙකක් අතර ඒ තියෙන හිලස සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ එක එක භවංග සිතකින් නෙමෙයි එකකින් එකකින් ඒ කියන්නේ චිත්තක්ෂණ එක චිත්තක්ෂණයනේ සාමාන්‍ය සිතක ආයු කාලය කියන්නේ. එතකොට මේ සම්පූර්ණ එක එක චිත්ත මේ මේ චිත්ත මේ මේ මේ භවංග සිතකින් නෙමෙයි චිත්තක්ෂණේ ආයුෂ තියෙන සිත් ගොඩකින් වහන්න පුළුවන් කියලා. ඒක අපිට නිශ්චය කරන්න බෑ. එකක්ද දෙකක්ද 100ක්ද 1000ක්ද වෙන්න පුළුවන්. ලක්ෂයක්ද කෝටියක්ද වෙන්න පුළුවන්. ඒකට නිශ්චයක් නෑ. කොහොම හරි භවංගයට ඇවිත් තමයි ඊළඟ චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නොවි එක චිත්ත වීතියකින් තව චිත්ත වීතියකට මාරු වෙන්නේ නැහැ. ඒක චිත්ත නියාමය. දැන් අපි අර මුලින් කතා කළා මම හැබැයි ඊටට චුට්ටිය වෙනස් වෙනස් දෙයක් හම්බුනේ නෙවෙයි. ඒ කියන්නේ දැන් හිතන්න චිත්තක්ෂණ 25ක් ගිහිල්ලා තමයි ඊළඟ චිත්ත චිත්ත විදිය පටන් ගන්න කියලා. එතකොට ඒ සිත් භවංග සිත් 25ක් ඒ කාලය තුලදී ඇති වෙනවද? ඇති වෙනවා අනිවාර්යෙන්. ඔව්. එක භවංග සිතක් නෙවෙයි. මොකද භවංග සිතේ ආයු කාලය අච්චරම තමයි සිතක ආයු කාලය. ඒ නිසා ඒ සිත ඒ චිත්තක්ෂණයකින් බිඳනවා. ඊළඟ භවංග සිත, ඊළඟ භවංග සිත. එහෙම එහෙම අර කාලය තියෙන තාකල් භවංග සිත් වලින් තමයි ඒක ඒ ටික හිදස පිරෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම හිදස පිරණ හිදස පිරණ කතාවක් නෙමෙයි. උත්පත්ති සිතේ ඉඳලා චුතිසිත දක්වා භවාංග සිත තමයි ප්‍රධාන චිත්ත ධාරාව. ඒකට තමයි මනෝද්වාරය කියන්නේ. ඒ ඒ ප්‍රධාන චිත්ත ධාරාවෙන් උපදින අතුරු චිත්ත වීති තමයි අවශේෂ කුසල කුසල චිත්ත වීති. නැත්තම් ප්‍රධාන අපිව ජීවත් කරන ප්‍රධාන චිත්ත ධාරාව තමයි භවාංග චිත්ත පරම්පරාව. හොඳින්ම පැහැදිලි වුණා. අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම තියෙනවා.